නැත්නම් අරමුණේ හිත පවත්වන චිත්තක්ෂණයක් පාසා විශාල කෙලස් කන්දරාවක් දුරුවන් කරන බවත් ඒ දුරුවන් කරන දුරුවන් කරන පිටු දකින්න පිටු දකින්න කෙලස් නිසා එයින් එන්න තියෙන කරදර වලින් මිදෙන බවත් ඒක ශුන්්‍යත විහරණයක් බවත් ශුන්්‍යතාව ලෝකණයක් බවත් ਸਰුවචනාංශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒ සාවිශාල දුක්ඛන්දක් ගෙවම්කරනද තම අරමුණක් අරමුණු කරනවා. ඒ අරමුණේ හිත පවත්වන වෙලාවේ අරමුණ සම්බන්ධයෙන් යම් යම් කරදර කංකටලු සතිය පවත්වන්න බැරි ගති, දිගට පවත්වන්න නැති ගති ආදී දරද ලක්ෂණ තියෙනවා. කෙසේ නමුත් ඒක නොදන්න කෙනා අරමුණේ හිත පවත්වන්න බෑ කියලා චෝදනා කරාට එහෙම නැත්නම් ඒ පිළිබඳව සිත් කරදර ගත්තට පවත්වන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා නම් පවත්වන චිත්තක්ෂණය පාසා මේ සා විශාල කෙලස් තොගයක් දුරු වෙනවා. එයින් එන්න තියෙන කරදර වලින් විවේකයක් ලබනවා. එතන ශුන්්‍යති විවේචන විහරණයක් තියෙනවා. ශුන්්‍යතිට බැස ගැනීමක් තියෙනවා කියන පණිවිඩයෙන් තමයි ਸਰුවඥාන්ත මෙතන පටන් ගන්න. ඊට පස්සේ ඒ යෝගාවචරයා මේ අපහසුතා මැද එහෙම නැත්නම් ඒ ගොනුව තුල අර අරමුණ වැඩි වේලා අසුරුකරනද වැඩි වේලා ගතකරනද යෑම හරහා මේ ශුන්්‍යති විහරණයට පුරුදු කරනවා. එහෙම නැත්නම් ඒක හුරු කරගන්නවා. ඒත් එක්කම මේ සරුවචනාංශී ක්‍රමයට දක්වන ස්වභාවයෙන් ලැබෙන ආශිර්වාදයක් විදියට අර බලාන ඉන්න අරමුණෙත් යම් යම් විපරිණාම සිදු යම් යම් සියුම් භාව සූක්ෂම අති සූක්ෂම භාවෙන්න පටන් ගන්නවා. අන්නේ එනකොට යෝගාවචරයා අරමුණ හේතු කරගෙන ගොඩක් කෙලෙස් වාංගු කරගත්තා. දැන් අරමුණත් කීකරු වෙනවා, සමීප වෙනවා, සූක්ෂම වෙනවා. මෙන්න මේ නිසා අරමුණෙන් එන්න තියෙන දරත ගතිත් අරමුණෙන් එන්න තියෙන වෙහෙස කර ගතිත් ක්‍රමයෙන් දුර වෙනවා කියලා ඒ අරමුණේ තුනී වීම සතිය බාධාවක් විදිහටවත් සමාධිය නැතිවීමක් විදිහට සලකන්නේ නැතුව ඒ තුනී වීම අගේ කරන්න කරන්න කරන්න එයාගේ ශුන්්‍යත විහරණය නැත්තම් ශුන්්‍යතාවයට බැස ගැනීම තව තවත් එන්නේ එන්නේ තහවුරු වෙනවා. ඉතින් මේ විදිහට යම් කිසි යෝගාවචරයකට ඒ තමන් අරමුණු කරන ලද අරමුණ ගන්නා ලද නිමිත්ත ක්‍රමයෙන් තුනී වී යෑම අගය කරන්නත් හිත ලැහැත්ති කරන්නත් අටුවාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා විශේෂයෙන් බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ අපි කාන්ටාරයකට තට්ටු කරපු ගමන් ඒකෙන් සද්දයක් නිකුත් වෙනවා ඒ නිකුත් වෙන සද්ද එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා ඉතින් යම් කිසි කෙනෙක් මේ ගහනකොට මේන සද්දයත් ඒකෙන් එන නින්නාදය ක්‍රමයෙන් තුනී වෙන හැටිත් ඒ තුනී වීමේ අන්තිම බිඳුව දක්වා සැලකිල්ලෙන් බලා ඉන්නා වගේ ආස්වාසයක් ආවත් ගෙවන් වෙලා යනවා ප්‍රස්වාසයක් ආවත් ගෙවන් වෙලා යනවා අන්තිමට ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවන් වෙලා යනවා අන්නේ විදිහට ගෙවන් වෙන්න වෙන්න වෙන්න ඒක පඨවි ආපෝ තේජෝ වායු කියන හතර මහා ධාතුන්ගේ ක්ෂය වීමකුත් එක්ක අතරමැද තියෙන හිදැස එහෙම නැත්නම් අවකාශය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට <clears throat> යෝගාවචරයාගේ <clears throat> දැනුම ඉන්ද්‍රිය බද්ධව තිබුණු දැනුම ඉන්ද්‍රියන්ගෙන් තොර නැත්නම් ආමිෂේ සම්බන්ධ කරලා තිබුණු දැනුම නිර්ආමිෂ පැත්තට හිමීට මාරු වෙනවා. ඒක හරියට පොළොවේ දිගේ ගිය ආසයන්තරාවක් හිමීට වාතයට ඔසවනවා වගේ. දැන් තවදුරටත් පොළේ ගැටෙන්නේ නැහැ. ඒක වායු තරලයක සම්බර කරන්න හදනවා වගේ අරමුණේ දැනීම අරමුණේ හැපීම පිරිමැදීම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට රූප ධර්ම එහෙම නැත්නම් ධාතු දිගේ ගිය ගමන ධාතු තුනි වෙලා ගිහිලා හිස් තැනක තියෙනා වගේ යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය හරියට ආශයන්තරාව බාන වෙලාවේදී හරි නග්ගන වෙලාවේදී හරි අන්තිම බිඳුවේ පොළවේ ගැටෙමින් වාතයේ රැඳෙමින් පොළවේ ගැටෙමින් වාතයේ රැඳෙමින් යන වෙලාව වගේ <clears throat> යන්තමන සමට ආනපාන වෙනවා ආයෙත් නොපෙනී යනවා ආයෙ පේනවා ආයෙ නොපෙනී යනවා ඔම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ අවකාශයේ තරලයේ රැඳුනා වගේ හිස්තැන්න ගියාට පස්සේ ඉතින් උඟ දෙනෙක් අතරමං වෙනවා උඟ දෙනෙක් ප්‍රශ්න කරනවා සැක කරනවා දැන් ඊගාවට මම මොකද කරන්න ඕනේ? මොකද්ද මගේ ඊගා ප්‍රතිපදාව? කොතනද මං ඉන්නේ? මම සමතේද? මම විපස්සනාවේද? ඉස්සරහටද යන්නේ? සතිය තියෙනවද මට? සමාධිය තියෙනවද? දැන් අරමුණ බලන්න කිව්ව අරමුණ නෑ. ආදි වශයෙන් හිතට ගොඩාක් <coughs> නොදන්න ශේස්ත්‍රයකට ඇතුල් වෙනකොට සැක. ඒ වගේම අනිශ්චිත භාවයේ ආරක්ෂක තත්වයක් නැතිකම. එහෙම නැත්නම් හිත ලූටල යන්න හදන ගතිය බය ගොඩක් දේවල් එනවා. ඉතින් අපි ඔය ඇත්තට පහුගිය දවස්වල දේශනාවලදී සාකච්ඡා කරා. ඉතින් එහෙම තියෙන වෙලාවක සද්ධාවෙන් වීරියෙන් එම බය වලට උදව් කරන්නේ නැතුව සැකේට උල්පන්දම් දෙන්නේ නැතුව මේක තමයි මේ ශුන්්‍යතා විහරණය කියලා කියන්නේ එන්න එන්න මේවා හිස් තැනකට එන්න එන්න මේවා ඇති තැනින් නැති තැනට මාරු වෙනවා මේකත් සතියෙන් ඉන්න පුළුවන් අවස්ථාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන් තියෙනකොට ඒක අරමුණු කරගෙන සතිය පවත්වනවා. දැන් ඊව නැති වෙලාවෙදී ඒක නැති තැන සතිය පවත්වනවා. අන්නේ විදිහට ගියාට පස්සේ යා ටික දවසක් ගියාම මේ අවකාශයක් වගේ පේන හිස්තන gedara ගියා වාගේ Tamange හැබෑනි වහන වගේ හොඳට පුරුදු කරනවා. පුරුදු කරනකොට වරින් වර ශබ්ද වේදනා හිතවිලි එනවා ආයසරයක් ඒ වගේන් තොර තත්ත්ව යනවා. එතකොට තේරුම් ගන්නවා මේ හිස් තැන සහ නැත්නම් නාස්තික තත්වය සහ ආස්තික තත්වය අතර සියුම් ભેදයක් තියෙනවා. ඉතින් මේ දෙක වෙන් කළ හඳුනාගෙන ඇති තැන ඉන්ද්‍රිය ගෝචර තැන ආමිෂ තැනට අදින්නත් නැති දේ ඉන්ද්‍රියන්ට අහුවෙන්නේ නැති නිර්ආමිෂ පැත්තට බය ඇතිකරනවත් කෙලෙස් හිත හරියට දඟලනවා. කෙලෙස් හිත හරියට තතනනවා. ඉතින් ඒ කරන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ කොයි පැත්තට අනුග්‍රහ කරන්නද කියලා. කොයි පැත්තට ධෛර්යය දෙන්නද කියලා. ඉතින් එතකොට ඔය කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළවල හරහා ඒකට ධෛර්යය දෙන්න ඕනේ. ඉතින් ඒකට මේ වගේ සූත්‍රවලත් සරුවචන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මේ විදිහට දන්න ශේස්ත්‍රයෙන් සමුගන්නකොට හිත සෑහෙන්න සැක ඇති කරගන්නවා. ඒ විශේෂයෙන්ම ඒ කයට රූප වලට ඉන්ද්‍රිය බද්ධ ඥාණයටම ගැති වෙච්ච සංසාරයක් ගත කරපු කෙනාට මේ අනින්ද්‍රිය බද්ධව ගත කරන තැන ඉන්ද්‍රියන් ගෝචරණ ආමිෂයෙන් සමුගන්න තැනේදී පාළු වුණා තනු වුණා වගේ දැනෙනවා. ඉතින් කවදා හරි අපි හිතමු <clears throat> මේ දෙක අතර තිබුණත් තිබුණ දේ අරමුණු කරනවා නැත්නම් නැති දේ අරමුණු කරනවා කියලා යනකොට තේරෙනවා මේ තීන දේමට අදින ගතියත් නැති බවට නාස්තික බවට බය කරවන අසරණ කරන ගතියත් මේ විඥානයේ විසින් කරන කෙලෙස් ස්වરૂපයක්. ඒ නිසා ඒවට විඥාන උපක්ලේශ විදර්ශන උපක්ලේශ කියලා කියනවා. වංචනික විදිහට මේක අදිනවා. ඒක නිසා ඒ විඥානයේ තියෙන මේ කෝලං ගතිය, විඥානයේ පිටින මායා ගතිය විඳලා විඳලා විඳලා විඳලා කමටහන් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ප්‍රශ්න අහලා අහලා අහලා අහලා කවදා හරි යෝගාවචරයට පෞරුෂත්වය ආවොත් අරමුණ තියෙනවනම් තියෙනක බලනවා. නැත්තම් නැතික බලනවායි කියලා එයා අර අරමුණු නැති తত্ত্বය තමයි මෙතෙක් නොගිය අලුත් නවමු පැත්ත. අන්න ඒකට උරු වුණොත් ඒක නිකන් ගුරුත්වාකර්ෂණයේ තිබුණු තැනක තිබුණු යානයක් ගුරුත්වාකර්ෂණ නැත්ැනකට ගියා වාගේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක මේ විදර්ශනා කරත් සමත කරත් භාවනාවක් වශයෙන් අත්දකින්න පුළුවන්. ඉතින් සමත භාවනාවේදී ඒක මේ රූප කර්මස්ථානයේ කෙලවර අරූප කර්මස්ථානයේ මුල වශයෙන් ආකාසානං ඡායන්තනේ කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකම විදර්ශනා කරන කෙනාටත් ආස්වාද ප්‍රසවාසී සම්පූර්ණ ගෙවිලා ගියාට ආන සතිය ගෙවිලා යන්නේ සතිය තියෙනවා. සමාධිය තියෙනවා. ඒකෙත් සතිය පවත්වන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ මේට බොහොම සමාන තත්වයක් විඳින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මෙවැනි தත්වකට යන්න බැරි වෙන එකක් නිසා නෙවෙයි විඥානයේ කැමැති නෑ දන්නේ නැති ශේෂ්ත්‍රයකට යන්න. එයාට ඕනේ හැමදාම දන්න ආමිෂේ, දන්න ඉන්ද්‍රිය බද්ධ ඥානේ, දන්න අල්ලන්න පුළුවන් තැන්වල ඉඳයි. ඒකෙන්නේ අපි වත ගහගෙන මෙතෙක් කල් සංසාරේ ගණනගෙන ආවේ. එතකොට තේරෙනවා මේ අල්ලගත්ත, අවබෝධ කරගත්ත, සාක්ෂාත් කරගත්ත ආකාසානංචනටත් වැඩිය සූක්ෂමයි විඥානය මෙතන හොල්මන් කරන හැටි කියලා පිටිපස්සේ ඉඳගෙන මේ විඥාණය කුලප්පු කරන හැටි, අවුස්සන හැටි, නිදි කරවන හැටි, බය කරවන හැටි, පාලු කරවන හැටි අල්ලා ගන්නවා කියන එක මේ මේ මට්ටමේ හොඳට හිත හුරු වෙච්ච මේ මට්ටමට ගිහිල්ලා හොඳට හිත තාවුරු කරගත්ත කෙනෙකුට පමනක් කළ හැකි වීරක්‍රියාවක්. උඟ දෙනෙක් කරන්නේ බය වෙලා නැගිටලා හයියෙන් හුස්ම ගන්න හදනවා, නැගිටලා දමල ගහලා යනවා. ඉතින් එහෙම කරලා කරලා හරි කමන්නේ කයි වෙලාවක හරි ඒ විඥානීය කරන සටකපට කණ්ඩික මායා වැඩ ටික ඇස්පෙන්දු ටික තේරුම් ගත්තොත් විඥානෙට එහෙම නටන්න දෙන්නේ නැතුව අලුතෙන් චේතනා පහල කරන්නේ නැතුව අලුතෙන් මොනක්වත් මේකට දාන්න නැතුව ඉන්නකොට තේරෙනවා මේ විඥානයේ කියන මේ සටකපට ගති නැත්තම් මේ ඉතිසලා කොච්චර දෝ භාවනාවෙන් ඔතෙන්ට එන්න ඇති නමුත් ඒක දියුණුවක් බව ශූන්‍ය විහරණයක් බව ශුන්්‍යතාවට බැස ගැනීමක් බව දන්නේ නැහැ. මොකද අපි විඥානේ ඉල්ලන්නේම ආමිෂයමයි. විඥානේ ඉල්ලන්නේම මේ ඇහැට කනට නාසයට දිවට කයට දැනෙන දේ. නමුත් අර හිස්තැනට යනකොට ඒ නොදැනීම නිසා විඥානේ ඉඩ නොදෙන බවත් නැත්තම් මේ දිස්ලා කොච්චර දෝ මේකට යන්න ඇති අනුමත කරලා නැහැ. සමාදන් වෙලා නැහැ. ඒක gedara බව දන්නේ කියලා ආකාශයට ගිහිලා පුරුදු වෙච්ච කනට විතරක් ඒ පිටිපස්සෙන් තියෙන විඥානයේ ක්‍රියාකාරකම් ඥානවන්තෝ නම් දැක ගන්න පුළුවන්. නමුත් ඒකට ගොඩක් සැරයක් උනන්දු වෙන්න වෙයි. ගොඩක් සැරයක් මේ தত্ত্বයට හිතපත් කරන්න වෙයි. ගොඩක් වෙලා මේකේ ඉන්න වෙයි. ඒක නිසා ඒ වෙලාවේදී මේ මේරීම සඳහා, සිද්ධ වීම සඳහා, වශී කිරීම සඳහා මොනවද කරන්න ඕන කියලා අහුවොත් කියන්න දෙන මොනවත් නොකර, චේතනා පහළ නොකර එහෙම බලන් ඉන්න එකයි. එතකොට මේ විඥානයේ නිසයි අපිට මේ හිස්තන අල්ලන්න බැරි. මොකද විඥානයේ ස්වභාවය තමයි දන්න දන්න දේවල් අල්ලලා ගැට ගහලා මෙතන තියෙන මැද කපොල්ල හිස්තන ඒ ශූන්‍ය తত্ত্বය වසාගෙන ගමන් කරන එක. උදාහරණයක් වශයෙන් කියනනම් අපිට ආස්වාසයේ නිම වෙනකොට ප්‍රසවාසයේ පටන් ගන්න ඉතලා හැමදාම වගේ කපොල්ලක් තියෙනවා කවදාවත් අහුවෙන්නේ නැහැ අපට. ප්‍රසවාසී ඉවර වෙලා ඒ වගේ හිත තැනකට ගිහිලා තමයි ආස්වාසයට එන්නේ. නමුත් අපේ හිත කවදාකවත් ඒ පරිදි ස්පර්ශ කරන්නේ මොකද බයයි. ඒක නිකම් මඩ ගොඩ gadiya තියෙන වගේ අතරමැද හිස්තනක්. නමුත් අර හිස්තන අගේ කරමින් භාවනා කරලා පැය ගණන් හිටපු එකනට අනිත් දවසේ භාවනා කරන්න ගියම එක හුස්මක් දකින්නකොටම තේරෙනවා ආස්වාසී ඉවර වෙනකොටම අර වෙන්න විනාඩි ගණන් භාවනා කරපේක එක හුස්ම ඉවර වෙනකොටම අහුවෙනවා. ප්‍රසවාසී වෙරෙනකොටම හම්බ වෙනවා. ඒතර බොහෝම ඉක්මනට හිත එකලස් වෙනවා. මොකද පෞරුෂත්වය කොට නැගිලා. Tamange කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද වැඩිලා. අනේ ඊට පස්සේ මේ විඥාණය කරන සාටකපට කන් නැත්තම් මේකට යන්න පුළුවන් බව තේරුණාට පස්සේ යෝගාවචරයා අරමුණු නැති වුණාට බය නොවි ඒකෙම වැඩි වෙලා ඉන්න එක මට හිතෙනවා මෙහෙම කියන්න කියලා. කොහොමද යෝගාවචරය ඇවිල්ලා වාඩි වෙනවා වාඩි වුණාට පස්සේ Tamanට මම දැන් මෙතන ඉන්නවා කියලා තේරෙනවා ඒක තාම ආස්වාද ප්‍රසවාසයක් පේන්නේ නමුත් ඒක ගැන කිසිම තැකීමක් නැහැ ඉන්නවා කියන අරමුණම එහෙම නැත්නම් මැරිලා නැහැ කියන අරමුණම නිින්ද ගිහිල්ලා නැහැ කියන දැනුමම ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනුමම හොඳට ඕම ඇති භාවනාවට ආය වෙන මොකක්වත් අරමුණු වෙන්න ඕන ගමන් නැහැ. ආන්න එතෙන්ට ඉන්න ගියාම පේනවා දැන් මේ ඉන්න බව නම් දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නව නමුත් කියන්න ගියොත් කාටද මේ වෙලාවේ මට මෙන්න මේකයි පේන්නේ මෙහෙමයි දැනෙන්නේ මෙහෙමයි අත්විඳින්නේ කියලා අපේ භාෂාවෙන් ඒක කියන්න බෑ එතන තන්නේ කර අසරණ වෙනවා ඉතින් ඒ නිසා අපි මේක ASCII ආශ්වාස ප්‍රශ්වාසය පිම්බීමක් ඇකිලිමක් හොයන්නේ. නමුත් හොඳට හුරු වෙලා හොඳට බණ දැනගෙන ශුන්‍යතාව විහරණය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ශුන්‍යතාව වක්ඛන්ති කියන්නේ මොකද්ද කියලා දැනගෙන භාවනා කරොත් හුස්මක් දෙකක් යනකොටම නැත්නම් හුස්ම අල්ලන්නේ ඉස්සෙල්ලම ওই තැනට යන්න පුළුවන්. එතන අත්දැකීමක් තියෙනවා වර්ණ ගන්න බෑ. අත්දැකීමක් තියෙනවා නිර්වචනය කරන්න බෑ. අත්දැකීමක් තියෙනවා මේ sannivedanaya කරන්න බෑ. හැබැයි වර්ණ ගන්න බැරි වුණාට sannivedana කරන්න බැරි වුණාට නිර්වචනය කරන්න බැරි වුණාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා. ඒක නිසා දෙන්නෙක් අතර ගනුදෙනුවක් නැති වුණාට භාවනා කරන යෝගාවචරයට තියෙනවා මේක අත්විඳින්න පුළුවන්. මේකට ඉඳ ගන්න ඕනේ නැහැ. මේක සක්මන් කරනකොටත් ගන්න පුළුවන්. පලාලිනන කොටත් ගන්න පුළුවන්. වැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. කැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. ඉස්සරහට යනකොටත් ගන්න පුළුවන්. පතර යනකොටත් ගන්න පුළුවන්. ඈත බලනකොටත් ගන්න පුළුවන්. මෑත බලනකොටත් ගන්න පුළුවන් කියලා අර පර්යංකේදී භාවනා ශාලාවේදී ඇස් දෙක වහගෙන සියලු ක්‍රියා නතර කරලා අඳුනාගත්ත මේ විහෙරණය පස්සේ ඕන ඉරියව්වට ගන්න පුළුවන්. නමුත් මේ එහෙම යෝගාවචර දවස් 30ෙම නැවතිල්ලේ නිස්සද්දව පුළු පුළුවන් වෙලාවේ සතිය පවත්වාගෙන භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය භාවනාවට එනකොටම පරියංගයට එනකොටම එන්නේ නිවිච්ච හිතකින්. බොහොම සංසුන් හිතකින් ඉන්නේ. එළ වාඩි වෙච්ච ගමන් තමයි තේරෙනවා ඒ භවය ඉන්න බව හොඳට තීරලා යනවා. දැන් මේකට හුරු වුණාට පස්සේ Tamanට එක පාරට ගැසිලා අවදි වෙන ගතියක් එනවා. අවදිලා බලනකොට ඉඳලා ආපු තැන තේරෙන්නේ නැහැ. දන්නෙත් නැහැ නිඳ ගියත් දන්නෙත් නැහැ මතකත් නැහැ. එක පාරට අවදි වෙනවා වගේ තේරෙනවා. ඉතින් මේක යෝග ජීවිතේ එක විදිහක අකරතැබ්බයක් වෙච්ච දේ මොකද්ද දන්නේ මතකෙට ගිහිල්ලා නැහැ. ඉතින් ඒකෙදි ඒ පොට්ටපාද වාගේ සූත්‍ර වල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥාව හඳුනා ගන්න පුළුවන් ලකුණ අන්තිමට අඩු වුණාට පස්සේ මම හිටියා කියලා සංඥාවක්වත් මම වෙමි සංඥාවක්වත් මේ දේ මම කියන සංඥාවක්වත් මොකක්වත් නැහැ මතකයක් නැහැ. ඒ බව දැනගන්නේ ගොරෝසු සංඥාවක් ආපු වෙලාවේ. ගොරෝසු සංඥාව කාපු ගමන් හිටපු සංඥාව මීට වැඩිය සියුම් බව තේරෙනවා. හැබැයි නින්දකුත් නෙවෙයි. මෙන්න මේ විදිහට කරනකොට ඒ හිත අභාවිත හිතක් නම් අර සියුම් භාවය කඩලා මතුවෙච්ච ගොරෝසු සංඥාවේ එල්ලෙන්න බලනවා. එතකොට වෙන්නේ අර සියුම් සංඥාවක් ගුරු සංඥාකම් ප්‍රතිස්ථාපනය වීමක් ඒ නිසා සරුවචනාංශේ සඳහන් කළා තිනවා ඒ වෙලාවේදී ඒ කිසිවක්ම නැති මතකයක් නැති ඒ සංඥාව මේ ගොරෝසු සංඥාට වැඩිය හොඳයි ඒක වඩා ශූන්‍යයි ඒක වඩා කෙලස් අඩුයි ඒක වඩා මමායනේ අඩුයි එහෙම නැත්නම් මාන්නේ අඩුයි ඒ නිසා ඒකට පුරුදු වෙනවයි කියන එක නැත්නම් ඒක හුරු කරගන්නවයි කියන එක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කියන්න වෙන්නේ හීනෙකට අවදි වෙන්න හදනවා වගේ. මම දැන් හීනෙක ඉන්න බව හීනේදී දැනගන්න හදනවා වගේ. ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ. හීනෙක ඉන්නකොට හීනකින බව දන්නේ නැහැ. හීනෙක ඉන්නකොට ඒක ඇත්තක් කියලා හිතෙන්නේ. ඒ වගේ ගියාට පස්සේ තේරෙනවා මේ යටිපහුව වෙන කොටසක් නම් කරන්න බැරි වුණාට, නිර්වචනය කරන්න බැරි වුණාට, sannivedanaya කරන්න බැරි වුණාට ඒක තක්කුමුක්කුවක් වුණාට හුරු කරන හුරු කරන යනකොට ඒකට බය නැතුව හිටියොත් මොකද්ද අවදිවීමක් මොකද්ද ඒකට සාධරකමක් මොකද්ද ඒකට සමාදම් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක තමයි ශූන්‍යතාවයේ හුඟා ගැඹුරුම තැන මොන්නම දෙයක්වත් ඒකට රාමුකුත් නැහැ මැදත් මොකුත් නැහැ ඉතින් මේක මට හිතෙන්නේ මේ අකින්චඤ්ඤායතනෙ කියනක කිසිත් නැති එක නැත්නම් ආකාශයේ තේරෙන අවස්ථාව නෙමෙයි කිසිත් නැහැ කියන්න වෙන්නේ මෙන්න වගේ ඊටාම ගැඹුරු තැනක් එතනදී විඥාණයට බැහැගන්න චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ අනුසයක්වත් නැහැ ඒ නිසා ඒ හරිය හිස්තනක් ඉතින් මේක සම්බන්ධව මේ විශේෂයෙන්ම ওই මහසි භාවනා ක්‍රමේ මේක පිළිබඳව මෙච්චරන විස්තර කරලා නැහැ. නමුත් මේක හඳුනගෙන තිබුණා. ඉතින් මේකට හරියට චෝදනා කරනවා මේ නින්දට ගිහිලා නින්ද නිවනයි කියලා හිතනවායි කියලා. මේක භවංගය මේ භවංග භව භවංග හිතක් නිවන කියලා පටලවා ගන්නවා කියන. ඉතින් ඒක ඇත්තට සාධාරණයි. මොකද ඒ වෙලාවේ Taman භාවනා කරන්නෙකුත් නෑ එතන. නමුත් අත්දකින්නවා නිකන් ලූටලා ගියා වගේ හිත හැංගි ගත්තා වගේ නින්දට වැටුණා වගේ කියලා. නමුත් යෝගාවචරය දන්නවනම් අරමුණ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා සියුම් වෙලා අරමුණේ නැති තත්වයක් තේරුම් ගන්න ඊටත් පස්සේ ප්‍රතිපදාවක් හරහා මේකට එන්නේ කියලා ඒක භවංග වෙන්න බෑ. මොකද භවංගයට යන්නේ හිත ප්‍රතිපදාව හරහා නෙවෙයි. ඒක වෙන්නේ ක්ලාන්ත වීම හරහා, හිත ලුහුටා යෑම හරහා. නමුත් මේක එහෙම නෑ. යෝගාවචරයට මෙතෙන්ට එනකන් හෙටත් උත්සාහ කරතයි. අනිද්දත් මේක දිගේ එන්න පුළුවන් නිසා හොඳට තේරෙනවා මේක අත්තරද්දක් නෙවෙයි ප්‍රතිපදාවක තීන්දුවක් ප්‍රතිපදාවක ඵලයක් කියලා. ඒ විතරක් නෙවෙයි ශූන්‍යතා විහරණය කියන වචනේ හඳුරනවා නම් ශුන්‍යතා වක්칸තිය කියන වචනේ හඳුරනවා නම් ගොරෝසු ආනාපාන ඉඳලා සියුම් ඇවිල්ලා අතිසූක්ෂම වෙලයි මේකට ගියේ. ඒක නිසා ශූන්‍ය භාවයේ උත්කෘෂ්ඨ තත්වයක් කියලා දැනගන්න පුළුවන්. ඒක නිසා වින කවුරු හරි ඇවිල්ලා Tamanට අභියෝග කරව කරොත් ওই කියන தත්ත්වය නිින්දක් වෙන්න පුළුවන්ද කියලා වෙන්න පුළුවන්. අනිත් දවසෙත් කරලා බලන්න. අනිත් දවසෙත් කරලා බලන්න කරනකොට කරනකොට මේක ප්‍රතිපදාවක් හරහා එන එකක් නා මේක කෙලස් අඩුවීමේ ප්‍රවණතාවයක් නම් ਸਰවචනංශේ විවිධ මෙතනදී සඳහන් කරනවා ඒ මේ අරමුණේ සියුම් බව ඊටාම සූක්ෂම වෙච්ච නිසා පොට්ටපාද සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන එකට සකසඤ්ඤේ එහෙම නැත්නම් සංඥග්ගේ කියලා වචනය. සංඥාවෙන් ගන්න පුළුවන් අන්තිම අග්‍රේ. මෙතෙන්දිත් යාකින්චඤ්ඤායතන පුරුදු කළොත් ඊට පස්සේ යෝගාචිනා මෙහෙම තියෙන தത്വෙට අරමුණක් පෙනුනත් මට කමක් නැහැ නොපෙනුනත් කමක් නැහැ මං අල්ලන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. වරින් වර සද්ද ඇවිල්ලා යයි කවුද ගණන් ගන්න. වරින් වර හිතවිලි ඇවිල්ලා යයි කමක් නැහැ. වරින් වර එහෙමෙන් වේදනා ටිකක් ඇවිල්ලා යයි කමක් නැහැ. වරින් වර ආනාපානය ඇවිල්ලා යයි කමක් නැහැ. වරින් වර මාන පිම්බීම හැකිලිම ඇවිල්ලා යයි කමක් නැහැ. මොකද ඒක ආවයි කියලා ඒ කෙනාට ආඩම්බරයක් ඇත්තෙත් නැහැ. කනගාටුවක් ඇත්තෙත් නෑ මොකද දන්නවා මේ එනේන දේවල් එක ගැටෙන්න ගියොත් ප්‍රතික්‍රියා කළොත් හිත කරදර ගත්තොත් තමයි කෙලෙස් උපදින්නේ ඒ නිසා ආවත් එකයි නාවත් එකයි කියලා ඒ අරමුණු ඇවිල්ලා යනදී ආකාශේ වලාකුළු වෙන දිහා බලන පොඩි දරුවෙක් වගේ ආකාශේ කළු වලාකුළු ගියත් සුදු වලාකුළු ගියත් ආකාශේ කෙලසෙන්නේ නැහැ ඒ ඒ වලාකුළු ගියාට පස්සේ ආය ආකාශය පිරිසුදු වෙනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් චිත්‍රපටි තිලයක ගිනි කන්දක් පෙනුනයි කියලා ඒ තිරේ පිච්චෙන්නේ නැහැ. ගිනි කන්දක් වෙනුවට දිය ඇලක් තිරේ පෙන්නුවයි කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. එනිසා මේ හිතේ নানা ප්‍රකාර කෝලම් ගියාට මේකට gadu ගන්නේ නැත්නම් කරප්පම් ගන්න නැත්නම් හිත කරදර ගන්න නැත්නම් ඇවිල්ලා ගියාම කොහොම ආන්නේ විදිහට ගියාට පස්සේ යෝගාවචරයා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනක ඉන්නවා මේක සංඥාවකින්වත් නිකලෙසි නොගෑවි ඉන්න එකට උපමාවක් දෙන්න තියෙන්නේ නෙළුම් පතක එහෙම නැත්නම් නෙළුම් මලේ පෙත්තකට වැටිච්ච වතුර කඳුල වගේ වතුර කඳුල ගෑවෙන්නේ කොලේ උඩ තියෙනවා තියෙනකොට නම් වෙන්නේ ගෑවිලා වගේ හොල්නකොට පේනවනේ වතුර වෙනමයි නෙළුම් පත්‍රේ වෙනමයි ඒ වගේ ඇලපතේ වතුර කඳුලක්සේ තමන්න තියෙනවා දේවල් එනවා යනවා. සද්ද වෙන්න පුළුවන්. වේදනාව වෙන්න පුළුවන්. හිතවිලි වෙන්න පුළුවන්. එතෙන් තමයි මිත්‍ය කල්ලන් හිරපු ආනපනෙ වෙන්න පුළුවන්. එතෙන් බිම්බීම හැකලි වෙන්න පුළුවන්. ඒවා කිසි එකක් ආවට මේකේ තැර වෙන්නේ නැහැ. මුල් බැහැගන්නේ නැහැ. දෙක එකට හිටියට ආලිංගනය කරන්නේ නැහැ. සිප වෙලඳ ගැනීමක් කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ආනේ විදිහට ඒ ධ්‍යාන ගැන කතා කරනකොට ඒක නීව සංඥා නා සංඥා කියන සංඥා ඇත්තෙත් නැ නැත්තෙත් නැහැ. එතෙන්ට එන්නේ සංඥා නැති తত্ত্বය හොඳට පුරුදු කරලා දැන් ඇවිල්ලා ගියාට බය නැහැ. ඇවිල්ලා ගියාට Tamanට හොඳට විශ්වාසයක් තියෙනවා. ආවට මාව කෙලසන්න බෑ. ඒව ඇවිල්ලා යයි අහසේ වලාකුළු පා වෙන්න වගේ චිත්‍රපට තිරේ විවිධ දර්ශන පෙන්වන චිත්‍රපටය තිරේට මුකුත් වෙන්නේ නැතුව වගේ Tamanට තේරුම් කර ගන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඒ තරම් විශ්වාසයක් ඇති වුණොත් පමණක් සරුවචනංශේ තත් අනිමිත්තේන චේතෝ සමාධිමි චිත්තම් පක්ඛන්දිති කියලා අනිමිත්ත නිමිත්තක් නොකර සිටීමේ හිතේ සමාධියක් ගැන කතා කරන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපි සමාධිය ගත්තේ 40ක් වූ නිමිති මතයි. සමාධි නිමිති ආනාපාන කසින නිමිත්ත අසුබ නිමිත්ත ආදි වශයෙන් විවිධ නිමිති. දැන් ඒ යෝගාවචර තියෙනවා සමාධියක් පවතින්න පුළුවන් අනිමිත්තේ. එහෙම නැත්නම් සතියක් පවතින්න පුළුවන් නිමිත්තක් ගන්න නිමිත්තක් නැතුව. ආන මේ විදියට කිසියම් දෙයක් නොවන තැනක යමක් නැති තැනක නිසලී සතිය පැවැත්වීම නිසලී සමාධිය පැවැත්වීම කෙරෙහි ඒ යෝගාචරයේ හිත නැමෙන්නේ මේ ශුන්්‍යත විහරණය කියන එක පිළිබඳව හැකියාවක් දක්ෂකමක් සමාදන් වීමක් දන්න කෙනා තමයි. එහෙම නැත්නම් පේන්නේ තනි වෙනවා අසරණ වෙනවා තිබුණ සබ්බතරීම හොදාගෙන ගියා මේ හොදාපාලුවට ලක් වුණා ගසාගෙන ගියා වගේ. නමුත් දැන් දන්නවා ක්‍රමෙන් අඩු කරන අඩු කරන ඇවිල්ලා හිතක් පවතින්න පුළුවන් නිමිටි කරන්නේ නැතුව. අටමුණක් ගන්න නැතුව. අන්නේ අනිමිත්තේ හිත අනිමිත්ත චේතෝ සමාධියේ හිත බඳිනවා නැත්නම් බැහැ ගන්නවා හිත පහදිනවා හිත පිහිටනවා ඒකේ හිත විනිශ්චයක් ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ වැඩක් නෙවෙයි. ඒක මොකද්දෝ පරලෝකේ වැඩක්. ඉතින් මේ ලෝකෙ පිළිබඳ මොනම හැඟීමක්වත් තියෙන කෙනෙකුට ওই පැත්තේ හිතන්න වෙලාවක් නැහැ. මේ ලෝකේ මොනම දෙයකට හරි කිසිම බැඳීමක් තියෙන කෙනෙකුට එයා ඒ දේ නිමිත්ත ගන්න තාක්කල් අනිමිත්ත කියන එක ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා ලෝකයේ තියෙන දේවල් පිළිබඳව යම් කාමාසවයක් තියෙනවා නම් කාට හරි ඒ කෙනාට අනිමිත්ත බේන්නේ හූනියමක් වාගේ. අනිමිත්ත බේන්නේ ඇබැග්ගයක් වාගේ. අනිමිත්ත බේන්නේ හොදපාලුවක් වාගේ. අනිමිත්ත බේන්නේ මහා මුස්පේන්තුවක් වාගේ. ඔක් කෙලස් කියවන පැත්ත දන්නවනම් ශුන්්‍යත විහරණය දන්නවනම් ශුන්්‍යතා වක්ඛන්තිය කියන එක දන්නවනම් එයාට තේරෙනවා මේ අනිමිත්තේ හිත බඳිනවා කියන સંદર્ભය තුල අනිමිත්තේ හිත බඳිනවා කියන මේ අදහස තුල ලෝකේ මොනම දෙයක් පිළිබඳවත් කාමාශාව හිතේ රජ කරන්න බෑ. ඒ වගේම භවආශාව මේක දිගට පවත්වන්න ඕනේ නැත්නම් මගේ දරුවෝ ටික බලන්න ඕනේ වස්තු හරක බහන බලන්න ඕනේ මගේ නිලතල බලන්න ඕනේ කියලා ඒ භවය පිළිබඳව හැඟීමක් තියෙන කෙනාට අනිමිත්ත ගන්න බෑ මොකද අනිමිත්ත ඒකට සම්පූර්ණ හත්පසින් විනාශයි එහෙම නැත්තම් මෙතෙක් කල නිමිත්තේයි කාමයේයි භවයේයි ඇලිච්ච මිනිසයා ඒ සඳහා ගත කරපු හැම චිත්තක්ෂණයකම කෙලෙස් උපේලා තිනවා හැම චිත්තක්ෂණයකම සංස්කාර රැස් කරලා තිනවා ඒ නිසා දැන් අනිමිත්තේ හිත බඳින්න නම් අවිද්‍යාව පිළිබඳව ප්‍රේම කරපු ගතිය නැත්නම් අවිද්‍යාවට උල්පන්දන් දීපු ගතිය පිළිබඳව තේරෙන්න තේරෙන්න ගන්නවා මම මෙතෙක්කල් ඥානෙයි කියලා මොකද්ද අල්ලගෙන ඉඳලා තියෙන්නේ මම මොකක් මෙතෙක්කල් හම්බ කරුවයි කියලා මොකද්ද අල්ලන්න තියෙන්නේ ඒ හම්බ කරපු සේරම මේ අනිමිත්ත චේතෝ විමුක්තියට හතුරුකම් කරනවා තමන් මේ ජීවිතේ මොනව හරි උපයලා තියෙනවා නම් නම්බු නාමයක් හෝ වෙන වස්තුවක් හෝ වෙන මොනම දෙයක් හරි හැම එකක්ම මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන එකට වහ වෙනවා. ඒක නිසා අවිද්‍යාවක තරම මෙන්න මෙච්චර අවිද්‍යාවක ඉඳලා තියෙන්නේ කියලා අවිද්‍යාසවයක් හිත හඳව ගන්න බැරි තරම් අවිද්‍යාව ප්‍රමාණ කරන්න පුළුවන් වෙනවා. මම මෙතෙක් කල් කරපු දේවල් වලින් මොකද්ද මට හම්බෙලා තියෙන්නේ? දැන් ඒ දේවල් වලින් ප්‍රතිපක්ෂ ඒ දේවල් වලට විකල්පයක් වෙන අනිමිත්තට හිත යොදන්න ගිය පස්සේ ධාටපස් තමයි තේරෙන්නේ අපි මෙතකල් හම්බ කරපු දේවල් අයින් කරන්න යනකොට ඒවා එලව එලව පහර දෙනවා. ඊතල වලින් විදින්න වගේ විෂ විදපු ඊතලකින් පහර දෙන්න වගේ ඒවා පිළිබඳ සංඥාව පවා ඒ පුද්ගලයාට දිගට ඇවිල්ලා වද දෙන්න පටන් ගන්නවා. මේ නිසා ලොකු සංවේගයක් පහළ වෙනවා. මෙවැනි වෙනසක් මෙවැනි විප්ලවයක් මෙවැනි හැබෑ වෙනසක් වුණාට පස්සේ මේක Tamange අතීතයේ බලනකොටත් හොඳට තේනවා. ඒක තව කාටරි කියලා දෙන්න ගියොත් ඒ ඇත්තෝ මේ උදේ රාත්‍රියේ වෙලා නැතුව අමුඩ ගහගෙන හම්බ කරනවා. රට රාජ්‍ය පා කියලා ගිහිල්ලා හම්බ කරනවා. අතිකාල සේවාවල යොදාගෙන හම්බ කරනවා. ඒ හම්බ කරපු සේරගෙම වෙන්නේ මොකද්ද? හිතේ අර අනිමිත්‍ය චේතු විමුක්තියක් වගේ සන්දර්භයකටවත් හිත ය아가න්න බෑ. ඒක නිසා මිත්‍යෙක් කල තමන් ඒ කරපු දේවලුත් කළ යුතු දේත් අතර මේ වෙනස තේරුම් ගත්තට පස්සේ අවිජ්ජාසවයක් කියන එක ලේස මාත්‍රයක්වත් තියෙනකන් මේ කියන අනිමිත්ත චේතෝ මුත්‍යට ය아가න්න බෑ. ඉතින් යාට සිද්ධ වෙනවා ගැරන්ඩිය කරන පොල් කටු වලින් ඇදලා ගත්තා වගේ මෙතෙක් කල් තිබුණු ආගයන් ආඩම්බරයන් කන පිට හරවන සිද්ධ වෙනවා. පතුරු ගහිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක ඉක්මන් කරන්න එපයි කියනවා. ඒ ශුන්්‍යතා බහුල කරගත්ත විහරණයට යනකොට ශුන්්‍යතා වක්ඛන්තියට යනකොට මෙතෙක් ඉගෙනගත්ත සේරම පැත්තකට දාන්න වෙනවා. හම්බ කරපු සේරගෙම තියෙන වෙහෙස තේරෙනවා. ඉතින් උඟ දෙනකොට හිඳාඩි දාන මේක ඉතින් ওই කොච්චර කරුවත් මැරෙනකොට වෙන්නේ ওই ටික තමයි. ওই කල්ැතුව ටික ලැහැත් වෙලා බණ භාවනාවක් විදිහක පුරුදු කිරුවේ නැතත් මරණ මොහොතේදී ඔක්කොම අතාරින්න වෙනවා. දැන් මේ මරණේදී වගේ කවුරුත් උදුරන හින්දා නෙමෙයි අතාරින්නේ. ප්‍රතිපදාවක්. ලෑස්තිලා ගිහිල්ලා. මේ සීරම එකින් එකට එකින් එකට අතාරන අතාරන අතර යනකොට එන්නේ එන්නේ එන්නේ අර අනිමිත්‍ය චේතු විමුක්තිය ගියාට පස්සේ ඒකට හිත යොදනකොට ඒක කිසිම විදිහකට මානසික අසහනයක් පවත්වන්න බෑ. ඒක කිසිම විදිහකට මානසික ආතතියක් පවත්වන්න බෑ. ඒක සම්පූර්ණ පිරිසිදු තත්වයක්. ඒක තියෙනකොට මානසික අසහන තියෙන්න බෑ. මානසික අසහන තියෙනකොට මේක තියෙන්න බෑ. එතකොට මේ යෝගාවචරයට මේ ජීවිතයේදීම ඒක චිත්තක්ෂණයකට හෝ වර්ග නම් නම් කරන්න බැරි, වර්ණ ගන්න බැරි, sannivedana කරන්න බැරි, මෙතෙක්කල් මේ වගේ පිරිසිදුට වෙන් කර ගන්න බැරුව තිබුණු ඒ විමුක්තිය, ඒ අනිමිත්ත, ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්න යනකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒකට ඒ වගේ මේ හොඳටම සුද්ධ කරගත්තට පස්සේ පරමානුත්තරං ශුන්්‍යතං කියලා පරම වූ අනුත්තර වූ ශුන්්‍යතාවය කියලා කියන්නේ මෙච්චර තමයි යන්න පුළුවන් අවසාන. මින් එහාට යන්න බෑ. මෙතන ඉන්නකොට ඊට පස්සේ තරුවචන සඳහන් කළා තියෙනවා මේකේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ මිනිස්සයා දන්නවා තමන්ගේ ජීවිතයේ පවතින තාක්කල් ඒ ජීවිතයේ සලායතන හා සම්බන්ධ කරගත්ත ජීවිත පරමාර්ථ කරගත්ත පැවැත්මක් තියෙනවා අලුත් ආසාවල් නැති නිසා මේ කය බිඳීමෙන් පස්සේ තව මොනවාක්වත් අල්ලන්න යන්නේ ඒක ඒක මේ මේ අවබෝධ කරන ක්‍රම තියෙනවා මේ කය කැඩිච්ච හුණේගේ වලිගේ වගේ දඟල දඟල ඉඳී ඒ උළුගේ උහුලංග වර්ග නතර වුණාට පස්සේ ආයෙකට පණෙන්නේ නැහැ ආයි මේ පංචස්කන්ධේ නැත්තම් මේ සලආයතන සම්බන්ධ කරගෙන කය මුල් කරගෙන සලආයතන මුල් කරගෙන ජීවිතේ පවතින තාක්කල් ලෝක නරණටයයි හේතුඵල ධර්ම ඉවර වෙන්න ආය අනිමිත්තක් චේතෝ සමාධියක් හැර නිමිති කරන්න පුළුවන් දෙයක් චේතෝ සමාධිය කඩන දෙයක් කෙලස් බව තේරුම් ගන්න. ඒ නිසා අනිමිත්ත අපණීත ශුන්්‍යත කියලා අනිමිත්ත අරමුණු වෙන්න පටන් ගන්නකොට ඒ වගේම අපණිහිත කියලා කියන්නේ ආය අතීත මතු බලාපොරොත්තු නැහැ. ආය සැලසුම් නැහැ. එයා දන්නවා කොයි සැලසුම කෙරුවත් ඒ සැලසුම් නැති එක තමයි උත්කෘෂ්ඨම தත්ත්වේ. මේකට ශුන්්‍යත කියලාත් කියනවා. හිස් බවක් කියලා කියනවා. ඉතින් ඒ නිසා ආර්ථික දේශපාලන සමාජික தত্ত্ব ගැන කල්පනා කරන එකට මේකම ආූ නියමක් වගේ වැටෙනවා. මේක නිකන් පාළු ගතියක්, කම්මැලි ගතියක්, එහෙම නැත්නම් නෝන්ජල්කමක් වගේ වැටෙනවා. නමුත් ਸਰවඥාන්සේ අර විදියට ගොරෝසු අරමුණකින් පටන් අරගෙන ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා අන්තිමටම වාංගුවට ගත්ත අඩෙත් මේ විදිහට අනිමිත්ත දක්වම්පත් කළා කියනවා මේක තමයි පරමානුත්තර ශුන්්‍යතේ කිය. හැබැයි මෙතෙන්ද ගියාට පස්සේ උනත් කය තියෙනවා සලායතන වල වැඩ යනවා. නමුත් ඒ එකක්වත් අලුතෙන් කර්ම රැස්කරනද අලුතෙන් නව පරමාර්ථය ඇති කරන්න බලාපොරොත්තු ඇති කරන්න යන්නේ ඒකේ තියෙන අනිමිත්ත ස්වરૂපය කියලා කියන්නේ මෙතනදී අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යමක් නිමිටි ගන්න නම් අඩු ගන්න චිත්තක්ෂණ දෙකක්වත් තියෙන්න ඕන. වහා ඇතිව නැති යන දෙයක මොනම නිමිත්තක්වත් ගන්න බෑ. මේ වෙලාවේදී යෝගාචරගේ සතිය කොච්චර තීක්ෂණද කියනවනම් කොච්චර ක්ෂණ භංගුරද කියනවනම් කොච්චර ක්ෂණ සම්පත්තිය වටහාගෙන තියනවද කියනවනම් මේ අවබෝධයේ නිරීක්ෂණීය දක්ෂකම නිසා ගන්න ගන්න හුස්මක් පාස කිසියම් පරණයකට සමානකමක් නැතුව අලුත් පැතිකඩ වෙනස් වෙන බව හුස්මේ මුලට මැද සමාන නැති බව මැදට අග සමාන නැති බව ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දකින්න නිසා ඒකේ නිමිති ගන්න හිත පමා වෙන්නේ නැහැ මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක අනාගත සැලසුම් හදන්න බව තේරෙනවා ඒක නිසා තේරෙන්න පටන් අර ගන්නවා මේකේ තියෙන ආත්මීය ස්වරූපෙන් හිස්කම නැත්තම් ශුන්්‍යතභාවය තේරුම් ගන්නවා. ඒක නිසා සරුවචනාංශයේ ගොරෝසු දේක පටන් අරගෙන ඊටාම සියුම්ම යන්න පුළුවන් මේ සියුම් භාවයට ගෙනල්ලා මේක පරමාණුත්තර ශුන්‍ය භාව පෙන්නලා මේක පරිණිර්වාණයේදී සම්පූර්ණෙම දී වෙලා යන බවට සහතිකයක් බවට පත් වෙනවා ඒකට ඒකට එතකොට අපි ඒකට කියනවා සෞපදිශේෂ නිර්වාණය කියලා. තව වැඩ කොටසක් තියෙනවා. කය තියෙනවා. සලආයතන වැඩ යනවා. ජීවිතය ඉවර වෙනකම් මොකද්දෝ සිද්ධි වගේක් යනවා හේතුඵල ධර්ම අනුව. නමුත් Taman අලුතෙන් බලාපොරොත්තු අලුතෙන් පරමාර්ථ අලුතෙන් කර්ම රැස්කිරලි අලුතෙන් සංස්කරණය කරන්න නැති නිසා එnde ende ende ende Tamanට තේරෙනවා කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි මම තිබුණ දේ ගෙවි ගෙවි යනවා දැන් තියෙන කය තියෙනවා ඔක තව අවුරුදු 10ක් 15ක් ඉඳලා ඕක ඉවර වෙනවා කීනම් පුරාණ නවන්නත්ති සම්භවං අලුතෙන් પરමාර්ථනේ අලුතෙන් මට මේක වේවා අරක වේවා කියලා පණිදි නෑ අනිමිත්ත වගේම අපපනිහිත කියලා කියන්නේ પરමාර්ථනේ කීනම් පුරාණ නවන්නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මි ඉදිරියට පැවැත්මක් කරා ඒ කියන්නේ ඉදිරියේ දුකේ පැවැත්මක් ඉදිරියට කෙරෙන මානසික ආතතියේ පැවැත්මක් ඉදිරියට කෙරෙන අසහනයේ පැවැත්මක් ගැන බලාපොරොත්තුවක් නෑ. එයා දන්නවා පවතිනවා නම් පවතින්නේ අසහනයක්. පවතිනවා නම් පවතින්නේ මානසික ආතතියක්. පවතිනවා නම් පවතින්නේ දුකක්. ඒක නිසා උපදින තාක් උපදින ලෝකේ දුක් නම් මේ givichක පළච්චාවයි ආය දුක් උපදවන්නේ නැති වෙන්න ඒ යෝගාවචර પરමාර්ථ පිහිටනවා. ඉතින් ඒක නිසා ਸਰවචනහන්සේකට පරිසුද්ධං පරමානුත්තරං ශුන්්‍යතං කියලා සඳහන් කරනවා. ඉතින් ඒක විස්තර කරාට පස්සේ ඒ තිය අමාරුයි මෙතෙන්ට එන්න මේක තියා මෙහෙට කිට්ටුවට යනකොටම අපේ හිත කලන්ත වෙන්න පටන් ගන්නවා. මොකද භාවනාවේදී මෙව අත්දකපු නැති කෙනෙක් නැති තරම්. අපි මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද? අපි කොච්චරක් මේකට දැන දැන අකුල් හෙල්ලලා තියෙනවද? ඒ අකුල් හෙලන ගතිය තමයි කෙලස් කියන්නේ. නැත්නම් භාවනා ඒකාන්තයෙන් මෙතෙන්ද ගෙනියනවා. ඒක පිළිබඳව ආය කවුරක්වත් මේ විශේෂකමක් නැහැ. නමුත් එතෙන්ට යනකොට යහන්න දෙන්නේ නැතුව මේ තර්ක මනසෙන් සූතමේ ඥානෙන් ගති පුරුදු අනුව රුචි අරුචිකං අනුව පෞරුෂත්ව ලක්ෂණ අනුව කෙලස් ප්‍රවාහ අනුව අපි මේක වළක් කරනවා. එනිසා කවදා හරි ඒ සියල්ලම ඒ කර්මවරනේ කෙලෙස් ආවරණ නතර කරන නතර කරලා අයින් කරගෙන ගියොත් මේ தත්තර ගියාට පස්සේ ਸਰවඥාන්සේක සංසන්දනාත්මකව කතා කරලා කියනවා කවදා හෝ ශ්‍රමණක් බ්‍රාහ්මණේ ඒ පරම පිවිතුරු වූ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්්‍යතයට ගියා නම් ඒ උඹව විදින එකටම තමයි. ඔයිට වෙඩි වෙන එකක් ලෝකේ නැහැ. මේ වෙලාවේ ලෝකේ කොහේ හරි ඉන්නවනම් වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් ඒ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්‍යතයක් ඔය ඕකටම තමයි. මතු ඉස්තරහට කවදා හරි ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් ඒ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්‍යතතාවට යනවනම් ඔය ඕකටම තමයි. ඒ නිසා ඔය අතින් දැන් ඔය Taman ඔය බුද්ධ විඳින්න හදන නැත්නම් අධ්‍යක්ෂ බුදේ අතින් කාලයේ තයෝ අද්ධා කියලා කියන අතීත අනාගත වර්තමාන ඔතනින් එහාට යන තැනක් නැහැ. ඔතෙන් තමයි කවුරුත් ගිහිල්ලා තියෙන්නේ. කොතනක හිටියත් කවදාද හිටියත් ඕකමයි. ඒක නිසා මේ Taman බුද්ධි විඳපු දේ තමයි බුදුහාමුදුරුවොත් බුද්ධි විඳේ. මේක තමයි සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් බුද්ධි විඳේ. මේකෙන් එහාට යන්න දෙයක් නැහැ. නිසා මේ ජීවිතේදීම මේකට පෙළ පෙළ ගැස්සීගෙන එනකොට යෝගාවචරය මේකට අනුග්‍රහ කරන්න නම් එහෙම නැත්නම් මේකට පාවඩ එලා පිළිගන්න නම් ඉස්සල්ලා අත්දකලා තියෙන්න ඕනේ අත්දකලා මේක පිළි අරගෙන තියෙනවා පිළිගත්තට පස්සේ විතරයි අනිත් දවසේ භාවනා කරනකොට මේ වගේ තත්වයකට එනකොට සලුවක සාදාල නැගිටලා යන්නේ තක්කු මුක්කු වෙන්නේ නැහැ හීන්දාඩිය දාන්නේ ඒකට ගැළපෙන මේ මේ අත්දකපු දෙයට ගැළපෙන ප්‍රතිපදාව අනුගමනය කරනවා ඒක නිසා කවදා හරි Nirodhaය අත්දකපු කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා වැටෙන්නේ. පොතේ තියෙන Nirodha ගාමිනී ප්‍රතිපදාවෙන් වැඩක් නැහැ. භාවනාදී මේක දැකලා කලබල වෙන්නේ නැතුව, කලකොල වෙන්නේ නැතුව මේක බුදුහාමුදුරුවෝ පෙන්නපු පරිසුද්ධ පරමානුත්තර ශුන්‍යතාවය කියලා දැනගත්තොත් අනිත් දවසේ ඒකට පෙළ ගැහිගෙන එනකොට තමන්ගෙන් කවදාකවත් ඒකට බාධාවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක කවදා හරි පරියන්කේකදී හෝ සක්මනේකදී හෝ එදින්දා වැඩවලදී හෝ අත්දකපු දවසේ ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ තමයි දන්නේ. ඒ නිසා Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා තේරෙන්නේ. එදාට තේරෙයි මේ දේ නැවත දැකීමට මට මොන වගේ සීලයක් ඕනේද මට මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශූන්‍යතාවට යන්න මොන වගේ සමාධියක් ඕනේද මේ පරිශුද්ධ වූ මේ පරමානුත්තර වූ ශූන්‍යතාවට ගිහිල්ලා මේක පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියලා තේරුම් ගන්න මම මොන විදිහේ ඥානයක් ඕනේද කියලා දැනගත්තාම තේරෙනවා අපි මෙතෙක් කල මේකට කොච්චර දේවල් අඩුම කැඩුම සකස් කර කර හිටියද මේකට කොච්චර උත්කෘෂ්ඨ සීලයක් තියෙන්න ඕනේ මයි ළඟ ඒක නෑ කියලා අපි කොච්චර දෝ අපි අව탁සිරු කරා මේකට මේ තරම් විශාල සමාධිය ඕනයි කියලා මේකට පුදුමාකාර බයක් ඇති කරගත්තා. ඒ වගේ මේකට පුදුමාකාර ලෝකෝත්තර ඥානයක් ඕන ඇති කියලා හිතාන හිටියේ ඔක්කොම නිකන් හුඹස් බයක් විතරයි. සීලේ පිළිබඳ ඒ වගේ හුඹස් බය ඇති කර ගැනීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලේ පිළිබඳව මට සීලෙ මදි, මට සීලෙ වැඩි කියලා තතනන්නේ මේක අත්දකපො නැති තාක්කල් තමයි. දැක්කනම් ඒකට ප්‍රයෝජනෙ සලකලා ඒ සඳහා මොකද්ද ඕනේ කරන සීලය කියලා තමයි තේරෙයි. ඒ වගේ මේක අත්දැක්කට පස්සේ මේ දේ ලබා ගැනීමට සඳහා අවශ්‍ය කරන හිතේ එකලස ඒකෝදි භාවය ඒකත්ත භාවය නැත්නම් සමාධිය මොකද්ද කියලා තමන්ට තේරෙයි. එහෙම නැත්නම් අපි හිතනවා මේ අෂ්ට සමාපත්තිත් ලැබලා ත්‍රිවිද්‍යාව ලැබුවත් මදි කියලා හිතනවා. ඒක නිසා නොකරන වෙදකමට තමයි හොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ කරන්නේ. තේරුම් ගත්ත මිනිහට අහුණාට පස්සේ තේරෙනවා මේක මේ හැම වෙලාවම වගේ තිබුණ දෙයක් අපේ මේ තකතිරුකම නිසා මෝඩකම නිසා අමනකම නිසා මරිකම නිසා අන්ධකාරය නිසා මේක ප්‍රතික්ෂේප කරා බුදුජානන්සේ හිමීට හිමීට හිමීට හිමීට අඬ ගන්නවිලා කියනවා මේන මේ විදිහට අරමුණ ගෙවිගෙන ගෙවිගෙන යනවනම් ඒක අන්තිම කෙලවරන්නේ කොහොම කරත් මේ පරිශුද්ධ වෙච්ච පරමානුත්තර වූ ශූන්‍යත භාවයේදී අන්න ඒකට අනුග්‍රහකරනද ඒකට සප්පාය කරනු සලසලා දෙන්න අත්දකපු නැති කෙනාට කරන්න බෑ. අත්දකපු කෙනාට විතරයි ඒක නැවත නැවත ලබා ගන්න ඕනේ කියන කෙනාට විතරයි ඒකට කල යුත්තේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා ආනන්ද සෝංශර මතක් කරනවා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා කවුරු මෙතෙන්ද ආවත් අත්දකින්නේ එකම දෙයක්. ධම්මා සම්බුද්ධත්වයෙන් අත්දැක්කත් පච්චේක බුද්ධත්වයෙන් අත්දැක්කත් මහා රහත්කමෙන් අත්දැක්කත් රහත් භාවයෙන් අත්දැක්කත් එහෙම නැත්නම් ඊට පල්ලෙහා තියෙන අනාගාමි සකෘදාගාමි සෝවාන් වෙන වෙලාවට తాවකාලික වශයෙන් අත්දැක්කත් මේක තමයි අත්දැකීම මේක අත්දකිනා වගේම අත්දකට පස්සේ මෙන්න මේකටයි මේ බුදුහාමුදුරුවෝ මෙච්චර මේ සවාසු සාරක් ධර්මස්කන්ධයක් දේශනා කරේ මේකටයි මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරුම් පිරුවේ මේකටයි 45 අවුරුද්දක් මෙච්චර සූත්‍ර දේශනා කරේ ඉතින් මේක අවබෝධ කරන්නේ නැතුව අපි සූත්‍ර ටික ඔක්කොම කටපාඩම් කරත් ඇති වැඩන්නේ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මුළු ලෝකේ දේවල් දන් දුන්නත් ඇති වැඩන්නේ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මොන්න තරම් අවුරුදු ගණන් සිල් රැක්කත් මේකට ඇති වාසියක් නැහැ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මහා සමාධි මොනවද දිනු කෙරුවත් ඇති වැඩක් නැහැ එහෙම නැතුව මේක අවබෝධ කරගන්න නැතුව අපිට මොන ලෝක ධම්මත උපාදි නම්බු නාම තිබුණත් මේකෙදී ඌ එකක්වත් වළංගු නැහැ. ඒක නිසා යම් ක්‍රමයකට මේක අවබෝධ කරලා දෙන්න නැත්නම් මේක අත්දකින්න දෙනවයි කියන එක මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සුද්ධ ලුණු රස විඳපු නැති එකට අපි විස්තර කරන්න හැදුවොත් ලුණු රසය මෙහෙමයි කියලා. ඉතින් අපිට කියන්න වෙනක මිරිස් රස නෙවෙයි. පැණි රස නෙවෙයි. බැංගිරි රස නෙවෙයි. තිත්ත රස නෙවෙයි. කොච්චර කිව්වත් ලුණු රස තේරෙන්නේ ඒක කහ පාටත් නෙවෙයි. ඒක රතු පාටත් නෙවෙයි. ඒක නිල් පාටත් නෙවෙයි. කොච්චර හරි නැස්චාර්ථ වචන පෙළගස්සන්න පුළුවන් ලෝකේ තියෙන තාක්කල්. ඊට වඩා හරිය ලේසි දිව දිව දික් කරපන් කියලා ලුණු ඇටයක් අටේ තියෙන එක. තිබ්බ ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඕන්න තේරෙනවා. මේක අවබෝධ කරන්නේ නැතුව අපි ත්‍රිපිටකේ කඩපාඩම් කරනවායි කියුවට මේක අවබෝධ කරන්නේ එතකොට අර ඥාන මේ ඥාන තියෙනවායි කිව්වට ලුණු කැටයක් කටේ තියෙන එකක් වගේ කටේ තියෙන එකයි ලුණු කැටේ ගැන PhD thesis පහක් විතර ලියන එකයි අතර වෙනස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් පටන් ගන්න කාලේ බුද්ධ ආගමේදී ඔය බහුසුත භාවය ගැන බුදුහාමුදුරු ඉච්චර සැලකුවේ නැහැ. බුදුහාමුදුරු කිව්වා ඒක රාසනේ පිරිහෙන ලක්ෂණයක් කියලා. ඒකම සරුවචාන්සේ මතක් කරා ගෝල බාල පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න මේකෙන් ඈත් වෙනවා. මොකද ඒව නිමිති විතරනේ. මෙතෙන් තියෙන නිමිති නැති කරන එකනේ. ඒ වගේම තමන් භාවනා ජීවිත ගොඩක් කල හිටියයි කියන එක වාසවිලි ලැජ්ජයි මේකත් එක්ක බලනකොට ඉnde ඉnde ලැජ්ජයි. මේක වටේ කරකිනවා කරලි වහන්න නැතුව. නිසා ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න මේක නැති වෙලා යනවා. ඒක නිසා සරුවචනාංශේ ආසවට්ටහනීය ධර්ම විදියට පෙන්ලා දීලා තියෙනවා. උඹ භාවනා ජීවිතෙ මෙච්චර කල් ඉඳලා තියෙනවයි කියලා කියනවනම් ඒ තාක්කල් මේකෙන් ඔබ ඈත් වෙනවා. ඒක නම්බුවට අරගෙන භාවනා නොකරපු මිනිස්සු දිහා පහත් කළා සලකන්න යනකොට කෙලෙසයක් තමයි වැඩේ. ඒ වගේම බෞසුද්ධ භාවය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ ප්‍රත්‍යක්ෂය ඈත් වෙනවා. මොකද මමත් දැන් ලොක්ෙක් මම මේ මේ මේ උපාදි තියනවා මේවා මේවා තියනවා කිව්වට ප්‍රත්‍යක්ෂයට වෙලාවක් නැති වෙනවා. ඒ වගේම Taman කියන දේ අහන්න ගෝල බාර පිරිස වැඩි වෙනකොට වැඩි වෙනකොට ගුරුන්නාංශ මේකට යන්න තියෙන වෙලාවට වැඩිය අර ගෝල බාල පිරිසත් එක්ක හුරතල් කර කර ඉන්නව වැඩි වෙන්න නිසා යසස වැඩි වෙන්න වැඩි වෙන්න මේක ඈත් වෙනවා. ඒ වගේම ලාභ සත්කාර વિશે දඟලන දඟලන මේක වැඩි ඒක නිසා මේක දැකපු කෙනාට තේරෙනවා ඒ ආසවට්ටහනීය ධර්ම බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 තුල ඉතාමත්ම අඩුවෙන් තිබ්බේ. ශිෂ්‍යන ශිෂ්‍ය පරම්පරාවට යන ගෝලපිරිස හිටියේ නැහැ. කටපාඩම් කරන්න පොත් තිබුණේ නැහැ. ලැග්ගෙන එක තැන පාඩම් කරන්න ගෙවල් තිබුණේ නැහැ. භාවනා කරන එකන තනින් තනට ඇවිදිනවා. Taman නිවන් දැක්කා ඉච්චරයි. අවුරුදු 20 පෑන්නට පස්සේ ඉතින් සීනාසන බාර ගන්න පටන් ගත්තා. පොත් ලියන්න පටන් අරගත්තා. ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට පෙළ ගැහෙන්න පටන් අරගත්තා. මේක ගියාට පස්සේ අන්තිමට පහු වෙනකොට පහු වෙනකොට අවබෝධ කරන පිරිස වැඩි අඩු වුණා, තටමන පිරිස වැඩි වුණා. ඒ සරුවඥයන්ගෙන් ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ දවස්වල එනේන කෙනා යමක් අවබෝධ කරගන්නවා දැන් එන පිරිස් වහන්සේ බණ කියනවා වැඩි වුණාට අවබෝධ කරන පිරිස් අඩුයි. මේ සරුවඥයන්සේ සඳහන් කරලා තියෙනවා මේ වගේ ආයතනේ පහුවෙනකොට පහුවෙනකොට ඒ වගේ ඒකේ පිලල් හට ගන්නවා පාසි බැඳෙනවා ඒ නිසා ඒකේ පිවිතුරුකම අඩු වෙනවා. ඒක නිසා මේක දැකපු වෙලාවක සඳහාරයක් ගත කරලා හරි කමන්නේ ආසවට්ටණි ධර්ම හරහා හරි කමන්නේ මේක දැකපු දවසේ තේරෙනවා මේක ලබා ගැනීම සඳහා අපි තටමපු තටමැවිල්ලකුත් අවසානයේ දැක්කට පස්සේ ඒ කරපු ක්‍රියාවලියත් මේ අවබෝධයත් අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. පොතේ ලියලා තියෙන එකයි මේකේ අතර කොච්චර මේ විරසකයක් තියෙනවද කියන නිසා මේක අවබෝධ කරන්න කරන්න ගොළු වෙනවා. සරුවචනාංශයේ මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශුන්්‍යතය අවබෝධ කෙරුවට පස්සේ කාටවත් නොකියන්න හිත යෙදුවා. කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කිව්වට පිළිගන්න කැමති නැහැ. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ හොද්ද බොර කරගන්න මොනවද ටිකක් සරුවචනාංශේ කියයි කියලා. සරුවචනාංශේ හොද්ද බොර කරගන්න නෙවෙයි බන කියන්නේ. එහෙම නැත්නම් ගෙදර ගිහින් රකින්න දෙයක් නෙමෙයි සඳහන් කරන්නේ. මේක නිසා උන්වහන්සේ තීන්දුව කරා බන නොකියන්නේ. ඊට පස්සේ සාහිත්‍ය පොත්වල සඳහන් කරන්නේ ඒ සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා සලුව ඒකාංශ කරගෙන ධන බිම ගහලා වැඳලා සුගතයන් වහන්සේ සරුවච්චන් වහන්සේ මේක විනාශයක් ඔබ වහන්සේ මෙච්චරකල් බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේතින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බයා කිය කියා මම බුදු වන්නේ මේ අනික් අය බුදු කරවන්නේ මේ මම ඊතර වන්නේ මේ අනික් අය ඊතර කරවන්නේ මේ මම මිදෙන්නේ මේ අනික් මුදවන්නේ මේ කියලා ඇවිල්ලා මේක අවබෝධ කරපු ගමන් ඒ වැඩේ නතර කරා එතකොට මානවයට වෙච්ච හානිය. ඒක නිසා සමහර පුද්ගලයෝ ස්වාමින් වහන්සේ මේ ඇස්වල ඉච්චර දූවිලි නැහැ. අන්න ඒ ගැන අනුකම්පා කරලා වැරදුනට කමක් නැහැ. ගන්න මනුස්සයා ගනි මේ බණ ටිකක් කියන්නේ කියලා සහම්පති බ්‍රහ්මරාජගේ ආර්දනාව පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හිතුවේ මේකක් කියන්න කාට හරි. නැත්තම් කවමදාකවත් බුදුහාමුදුරන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේකක් නෙවෙයි. යේසුස් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දේ වගේ අල්ලාහ්තුමාගෙන් බලාපොරොත්තු වෙන්න වගේ බ්‍රහ්මන්ගෙන් බලාපොරොත්තු වෙන්න වගේ සරසූස්තුමාගෙන් බලාපොරොත්තු වෙන වගේ අපි යදලා මොකක් හරි ඉල්ලනවා කෑල්ලක් ලැබෙන්න ලැබෙන්න ශුන්‍යතාවෙන් අයින් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපිට නත්තල් පැප්පා වගේ ඇවිල්ලා මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යන්න ඕන කමක් නැහැ නත්තල් දවසේ රෑ ඉතින් ඒක නිසා උග දෙනෙක් කියනවා කිසිම කරුණා මෛත්‍රියක් නැහැ වගේ කියලා බුදුහාමර පෙන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒවට ගියොත් වෙන්නේ මොකද්ද මේක කියා ගන්න තියෙන වෙලාව නැති වෙන නිසා වසියල් අයින් කරලා කිව්විට කියනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට මේකට යන පෙත එතන චතුරාර්ය සත්‍ය දේශනා කරලා ඒ වෙලාවේදී කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට පිරිසේ ඉන්නකොටම තේරුණා යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධමක් ලෝකේ තියෙනවනම් හට ගන්නහසුළු යමක් ඒක සියල්ල මේ පරමුත්තර වූ ශූන්‍යතාවෙන් හමාර වෙනවා. එච්චරයි. උන්වහන්සේ ඒක බුදුහාමරණ කිව්වා යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්මං අපි යම්තාක් දේවල් රැස් කරගත්තා නම් ඒ තාක් අපිට ඒ වගේ Nirodhe දකින්නකම් නිවනක් නැහැ. මතුවෙන තාක් මතුවෙන දුක්, ගෙවෙන තාක් ගෙවෙන දුක් ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශනය තියෙනවා යං කිචි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම්. ඉතින් මේක සමහර සෝවාන් මාර්ග ඥාන කියලා සාහිතික ලියලා ගන්න හදනවා. තව සමහර රාත්තුණයි කියලා ගන්න හදනවා. ධ්‍යාන ලැබුවයි කියලා මාර්ග ඥාන නැත්තම් විපස්සනා ඥාන කියලා ඔය එකම පට්ටමකවත් මේක නෑ. මේකේ තියෙන්නේ ශූන්‍යතාවය. මේක තියෙන්නේ පරමුත්තර වූ පරිසුද්ධ වූ ශූන්‍යතාවය. නිසා භාවනා කරනකොට මෙතෙන් එනකොට අර වගේ තාන්න මාන්න නිලතල බලාපොරොත්තු වෙන එකනට පේන්න තියෙන්නේ මේ යන්නේ අගාධයකට මේ යන්නේ නැති බැරි තැනකට කියා ගන්න බැරි තැනකට ඉතින් ආ බලාපොරොත්තු වෙන නම් මේ මොනවා හරි මේ මට ගෙදර යනකොට අනේ අඩු ගානේ මේ ධානයක්වත් අරගෙන යන දවස් හත අටක් ඉඳලා භාවනා කරලා යනකොට එහෙම නැත්නම් අඩු ගානේ විපස්සනා ඥානයක්වත් සාක්කුවේ දාගෙන යන්න නැත්තම් එහෙම නැත්තම් මේ පාළු අඩුගාන සෝවාන් වෙන්න නැත්තම් කියලා මේ සැලසුම් කරන හැම එකකදීම නිමිත්තක් එළියට එනවා. කවදාකවත් මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියන එක ගන්න නම් අපේ බලාපොරොත්තුවක් කියන එක ක්‍රමයෙන් ගෙවෙන්න ඕනේ. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒ කෙනාට ඒක දරාගෙන ඉන්න පුළුවන් ගතියක්. මේ බලාපොරොත්තු සුන්ුණාට සතිය කැඩෙන්නේ නැහැ. දුකක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. අයසක් ආවට සතිය කැඩෙන්නේ පාඩුවක් වුණාට සතිය කැඩෙන්නේ කියලා මෙතෙක්කල් ලාභෙට යසසට සැපට ඉල්ලපු සතිය දෙකේදිම සමබරයි කියලා හිතනකොට ඒකට කියනවා తాදී ගුණය කියලා. తాදී කියන්නේ නොසැලෙන ගතිය. ඒක සමහර ගුරුවරු පෙන්වන්නේ එහෙව්කම කියලා. එයා එහෙව් කෙනෙක් අම්මා මරුණත් ඔළුව තල නරක කරගන්නේ. දරුවා මලත් ගෙට ගිනි ගත්තත් සැලෙන්නේ නැහැ කියන ගතිය ආදී ගුණ වශයෙන් පෙන්වනවා. ඒක නිසා අපි මෙතෙක්කල් ලැබෙනකොට සතුටු වෙන එක පොත්පත් වලිමුයි අධ්‍යාපන ක්‍රමයේ සංස්කෘතිය ඉගෙන ගත්තා. දැන් නොලැබෙනකොටත් ඒහා සමානම හිතකින් ගත කරනවා කියන එක හරි අමාරුයි වද්දන්න. ඒ නිසා සරුවත්‍යංශය සඳහන් කරලා තිනවා අලද්දං අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. ඔබයේ නේව සෝතාදී රුක්ඛංව පතිවත්තති කියලා. ලැබුණොත් හොඳයි. නොලැබුණත් හරි සුන්දරයි. දෙකේදීම සතිය තියෙනවා නම් ලැබුණත් හොඳයි, නොලැබුණත් සුන්දරයි. උබේ නේව සෝතාදී. ඔහුයේ දෙකේදීම නොසැලෙන ගතිය දකින්නවා. ගහක් පොළට ගිය මිනිස්සෙක් වගේ gedī තිබුණොත් හොඳයි. gedī නෑයි කියලා ගහට සාප කරන්න යයි. නඩු දාන්න යයි. අකාලේ නම් gedī නෑ. ඒ වගේම පින්නපාත වඩින සංඝයාට බුරියානි හම්බුණත් හොඳයි, ඉන්දියාප්පන් හම්බුණත් හොඳයි, අද මොනක්වත් නැහැ කිව්වත් හොඳයි. ඒ මේ කී දැකගතම ඊයේ බුරියානි වේදුව ආදත් මං ආවේ බුරියාන් ටිකක් ගෙන යන දීපන් යකෝ බුරියානි කියන්නේ බෑනේ ගයක් අඟට ගිහිල්ලා. ඒ සමාජයට කියනවා අද කවුරක්වත් නැහැ ස්වාමීන් වහන්සේ. ඒත් හොඳයි. ඒ වගේ භාවනා කරන්න අපිට හම්බ වෙන දේවල් දිහා බලලා කොයි එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් එතන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. එතන ධර්මයේ වැඩ ඉන්නවා. එතන සංඝයා දින එතන සීලයක් තියෙනවා. ඉතින් මේ කරගෙන කරගෙන යන ගමන් භාවනා කරනකම් අපේ හිත අන්නෙවැනි తాදි ගුණයකට හැඩ ගැහෙන බව নিকමට හිතන්න බුද්ධ ශාසනයක් නොතිබුණා නම් කෙනෙකුට තනියම හිතා ගන්න පුළුවන් වේද කියලා. කවදාවත් හිතන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ ශාසනයක් තිබිලා ගරුත්තමියෝ ඉඳෙද්දී එයත් මේ ආදර්ශය පෙන්නද්දිත් අපිට මේක අස්පනා අපිට සමහරට එද්දිත් අපි මේක ප්‍රතික්ෂේප කරන හැටි බලනකොට අබුද්ධෝත්පාද කාලයක වුණා නම් අපි කරන ප්‍රයත්න කිසිදෙම ප්‍රයෝජනක් වෙන්නේ දැන් කරන්න තියෙන අපිට බුද්ධෝත්පාද කාලෙක ඉන්නවා. මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. චන සම්පත්තිය තියෙනවා. පැවිද්දෝ ඉන්නවා. කල්යාණ මිත්‍ර ධර්ම තියෙනවා. බණත් ඇහෙනවා. ඒක නිසා භාවනා කරන යන ගමන් කොතනකින් හරි අහුවෙන දෙයක් ප්‍රකට දෙයකින් පටන් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ගෙවිලා සම්පූර්ණ නිමාවට යනකම් බැලීමයි මට කරන්න තියෙන්නේ. අද මං ඊට වැඩිය මෙච්චරකට ගියා. හෙට මීට වැඩිය මං මෙච්චරකට යනවා කියලා. ඒ ගන්න ගන්න දෙහි අනිමිත්ත ස්වરૂපය, අප්පනිහිත ස්වરૂපය, ශුන්්‍යත ස්වરૂපයට යනවනම් එදිනදා ජීවිතෙත් පෛරුපාසානකම් ඇලි ගලි වාසය කිරීම එහෙම නැත්නම් ආලිංගන ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව ආය වෙනමම මේ අභ්‍යාසයක් කරන දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න ධර්මයානුකූලව භාවනා කරනකොට ඒ දිනදා පෛරුපාසනකම් අඩුවීම කවදාකවත් සමාජයට හානි කර විදිහකට වෙන්නේ නැහැ. දරා ගන්න බැරි මට්ටමකට යන එක සිද්ධ වෙන්නේ gediya ඉදෙනකොට කුප්පියෙන් ගැලවිලා වැටෙනවා. කොලේ ඉදෙනකොට කොලේ නැට්ටෙන් ගැලවිලා හැලෙනවා. ආ ඒක අපි තටමැව්වට කොලේ අලවන්න බෑනේ. අපි ඉදිච්ච gediya ආයෙ අලවන්න බෑනේ. අමුයෙන් කැඩියොත් නම් කිරිවිසි වෙනවා. කොලයක් වුණත් ඒක නිසා ඒ වෙලාව වෙනකොට කැහැලෙනවා. ඒක මේ මේ ස්වභාවක සිද්ධියක්. චහුඟ දෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ භාවනා කරනකොට මේ භාවනාදී අපි මේ ඉදිරිපත් කරගන්න මේ අනිමිත්ත ස්වરૂපය, අප්පනිහිත ස්වરૂපය, ඒ වගේම ශුන්්‍යත ස්වરૂපේ මේ ලෝකේ අල්ල බදා ගන්න කට්‍යත් එක්ක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඒක ධර්මයට බාර දෙන්න බය වෙන්න දෙයක් නෑ. තමන්න තියෙන්නේ නිතිපතා භාවනා කරගෙන යනකොට ඒකට ඊට සිද්ධ වෙනවා. ඉතින් මේ ශුන්්‍යත දර්ශනය වෙනත ශුන්්‍යතාව ලෝකණය නැත්නම් ශුන්්‍යතා විහරණය ගැන කතා කරනකොට මේ තිසමෙතී සූත්‍රයේදී ඒ බ්‍රාහ්මණයේ ගෝලයේ කයිල සරුවචනanse ළඟට අහනවා ඇවිල්ලා කතං ලෝකං අවික්කන්තං මච්චු රාජාන පස්සති කියලා ස්වාමීන් වහන්සේ මේකේ උපදින හැම මිනිස්සයාම මායාගේ ඇස්වා කටව වලට අහු වෙනවා මායයට නතු වෙනවා යම් ආකාරයක් තියනවාද ඒ විදියට බැලුවොත් මායයට මාව අහු වෙන්නේ මායාගේ බැල්මට ඇස්වා කටවහට අහු නොවි ජීවත් වෙන ක්‍රමයක් එතකොට දරුවචනංශය කියලා කියනවා ශුඤ්‍යතෝ ශුඤ්‍යතෝ ලෝකං අවික්කස්සු මච්චු රාජා සත සදා සතු යම් ආකාරයකට මොග රාජ ශුන්‍යත ලෝක කසු මොග රාජ සදා සතු මොග රාජ තමයි ප්‍රශ්නේ අහන කෙනා උඹ ලෝකේ දිහා බලපන් ඒක හිස් දෙයක් විදිහට ඒක නිමිත්තක් ගන්න දෙයක් නැති විදිහට පරාපරොත්තු પરමාර්ථ පිටන්න බැරි දෙයක් විදිහට ශුන්‍යත විදිහට උඹ ලෝකේ දිහා ශුන්‍ය පැත්තේ බැලුවොත් නිමිත්තක් ගන්න තරම්වත් නැති සීක්‍රේ වෙනස් වෙන එකක් විදිහට බැලුවොත් අනාගත සැලසුම් නොකරොත් මායාට උඹ පේන්නේ නැතු වෙනවා. එතකොට උඹ අමරණීයත්වයටපත් වෙනවා. මේ ලෝකයේ මේ ලෝකේ තියෙන මොනම දෙයක් හරි යමක් කරගන්න අල්ලගන්න මගේ කියාගන්න ගියොත් ඒ ඇල්ලීම හරහාමයි මායාව උඹව දකින්න. ඒක නිසා ශුන්‍යතෝ ලෝකං අවික්කසු මච්චු රාජා සදාසතු. මේ ලෝකයේ තියෙන හිස් බව මේ ලෝකේ තියෙන අල්ලන්න තරම් දෙයක් නැති බව ලෝකයේ තියෙන සැලසුම් කරන්න ප්‍රාර්ථනා කරන තරම් දෙයක් නැති බව අවබෝධ කිරීමක් විදිහට මේ ශූන්‍ය දර්ශනයේ සරුවචනාංශයේ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි මේ තේරවාද සම්ප්‍රදායේ මේකට පුදුමාකාර බයක් ඇති කරලා තියෙනවා. පින්කම් කරන්නයි, පාරමිතා පුරන්නයි, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබණ්ඩයි දිවි ලෝකේ යණ්ඩයි බ්‍රහ්ම සම්පatti ලබණ්ඩයි භව සම්පatti ලබණ්ඩයි සම්පූර්ණ ආගමක් හදනකොට ශුන්‍යතා දර්ශනය අවතක්සේරුලා පස්සේ දොරෙන් එළියට ගිහිලා තියෙනවා. තීරවාදී ශාසනය කිසිම දැනක මේවට අර්ථකථන දෙන්නේ නමුත් හොඳ වෙලාවට වගේ ඔය මහායාන සමාර නිකාලව නිකායවල විශේෂයෙන්ම අර්ජුන නාගාර්ජුන පාදයන්ගේ ඒ මූල මධ්‍යම කාරිකා වගේ තැන්වල මේ ශූන්‍යතා දර්ශනය හරහා සරුවචනංශගේ උගන්වීම ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ මේ තේරවාදය මේක ආගමක් හදාගෙන වවාගෙන කණ්ඩ වගේ වැඩ කරගෙන යද්දී පමාවට පදේට පමාදයට හේතු වෙද්දී ශූන්‍යතා දර්ශනය පිළිබඳව එක පැත්තක් විශේෂණය වුණා. දැන් අවුරුදු 30ක්වත් 40ක්වත් නැහැ මේ ශූන්‍යතා දර්ශනේ නැවත තේරවාදයට බඩ් කරන්න පටන් ඉතිසල තිබුණේ මේවා පොත්වල තිබුණා. එහෙම නැත්නම් කඩපාඩම් කරා. නමුත් කොහොමද මේක ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා තිබුණේ ඉතින් ඒකට හේතුුනේ අර වගේ තිබුණු කෑලි මේකට දාලා සම්බන්ධ කරලා බලනකොට පේනවා මේ පසුකාලීන අර්ථකථා සම්ප්‍රදාය අනුව මේක ආස්තිකත්වයට නැමිච්ච විදියක් තියෙනවා. අපේ ආගම අපේ පින් කරනවා කියන කතාව භවයට ආස්තිකත්වයට මේක තව තව හොඳ හොඳ කරගෙන ඉහළ ඉහළ යන දිවි ලෝක යන බ්‍රහ්ම ලෝක යන කතාවල් ඉන්න ගියාට පස්සේ අර ශූන්‍යතා දර්ශනය නාස්තිකවාදයක් විදියට උච්ඡේදවාදයක් විදියට පේන්න පටන් ගත්තා. නමුත් මේ චූල ශුන්්‍යත, මහා ශුන්්‍යත, මෝගරාජ සූත්‍රය ඒ වගේ තැන්වල සරුවචනාංශේ තන්නි ක්‍රම මේ ශූන්‍යතාවයේ හරහම මේ තමන් වහන්සේගේ ප්‍රතිපදාව එලිකලා දක්වනකොට උගෝ දෙනෙක් කියනවා මේක තේරෙන්නේ නැහැ හරි ගැඹුරුයිනේ. අපිට තේරෙන්නේ නැහැ කියලා හිමීන පැත්තකට දාලා කන්න පුළුවන් පැත්තට ඇදලා යනවා කීයක් හරි හම්බ කරගන්න කීයක් හරි අතවාසියක් තියෙන දන්නේ. තේරෙන්නේ නැතිකම නෙවෙයි මේකේ තියෙන තේරුම් ගන්න ඕනේ නැතිකම. භවනා කරනකොට අනිවාර්යයෙන් මේක දසදහස්වර හම්බ වෙනවා ඇති. නමුත් කවදාකවත් ඒක මේකටයි අපි මේ භාවනා කරන්න කියලා දන්නේ නැතිකම පුද්ගල දෝෂයක් නෙවෙයි කෙලෙස් වල හැටි. විඥානය කොහොමඩක්වත් කැමති නෑ මේ නාස්තිකත්වයේ පැත්තට එහෙම නාස්තිකත්ව නෙවෙයි අපි කියමු අනිමිත්ත පැත්තට අපනිහිත පැත්තට ශුන්්‍යත පැත්තට යනකොටම විඥාණයට පේන්නේ මොකද්දෝ පටලවිච්ච ගතියක්. සැකයක් ඇති කර ගන්නවා. යන්නේ සමතේටද විපස්සනාටද ඉස්සරහටද පස්සටද මේකේ සතිය තියෙනවද සමාධිය තියෙනවද කියලා මහා ප්‍රඥා ස්වරූපෙන් අරකට අකුල් හෙලනවා. ඒක නිසා මේ අකුල් හෙලීම මතක තියාගන්න පුද්ගලික දෝෂයක් නෙමෙයි කෙලස් වල හැටි. එimhe අකුල් හෙලුවර කමක් නැහැ. ඒ වෙන වෙන වතාවේ Taman දන්නවනම් ඒවම නැත්තම් සරුවචනාංශී කීර දීලා තියෙන මේ ශුන්‍යතා විහරණය ශුන්‍යතා වක්ඛන්තිය නැත්තම් ශූන්‍ය දර්ශනය පිළිබඳ ඩිංගිත්තක් හරි අහලා තිබිලා ඒ තමන් ඒක ඉදිරිපත් වෙනලා ඒක වළකන හැටි තේරුම් අරගෙන දහස්වර මේක කෙරෙන්න ඇරලා මේකට ඇතුල් වීම වළක්වන්න දෙවන්නේක් නෑ මගේ මෝඩ කම්මයි දෙවන්නේක් නෑ මගේ කෙලෙස්මයි කියලා දැනගන්නකොට කනගාට වෙන්න දෙයක් නෑ කවදාරි මෙහෙම කරගෙන කරගෙන යනකොට මට ඒ අනිමිත්ත සමාධියට එනකොට ඒකට සාදර වෙන්න පුළුවන් ගතියක් එයි ඒක කොයි වෙලාවෙ වෙයිද කියලා කවදාකවත් කල්ලාතු කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. කොච්චර භාවනා කරත් භාවනාදී හරියටම ඒ අනිමිත්ත සමාධිය කියන එක නැත්නම් අනිමිත්තානුපස්සනාව කියලා මේකට කියනවා. අනිමිත්තානුපස්සනාව එල්ල වේද කියන්න බෑ. ඒක නිසා කරගෙන කරගෙන යනකොට පින එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම පෙළ ගැහුනට පස්සේ මේක තේරෙන් යනවත් එක්කම එහෙම නැත්නම් ඒක වැටෙනවත් එක්කම පෙරපසු නොවි ආනිසංස තේරෙන පටන් ගන්නවා අනේ මම මෙච්චර කල් මේකට කෙනෙහිලි කංකරකට මග ඇරියා නේද මේක සමාදම් වෙනවත් එක්කම ඒකේ තියෙන සාන්ති ගතිය වැටෙන්න පටන් ගන්නවා. ඒකට අකාලිකවම මේ අවබෝධ කිරීමත් එක්කම ඒකේ ශාන්තිය වැටහෙනවා. ඒ අවබෝධ කිරීම භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. ඒක ඉබේම නැවත නැවතත් කරගෙන කරගෙන යනකොට ගහට ගහෙන් ගහට කොට කොට යනකොට කොට්ටුරුවක් හෙල් ගහට කොටන දවසකුත් එනවනේ. එදාට පැටලෙනවා. අනික් තැන් වලට යනකම් හරි. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේක සැලසුම් කරලා ඉල්ල කරලා යන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මොකද මේක අනිමිත්තක් තියෙන්නේ. නමුත් අර මේ ශුන්‍යතා විහරණය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ශුන්‍යතාවක් කන්ති කියන්නේ මොකද්ද කියලා මේ ගෙවන් කිරීමේ වැඩපිළිවෙල, ක්ෂය කිරීමේ වැඩපිළිවෙල, වැය කිරීමේ වැඩපිළිවෙල, විරංජනීය කරන වැඩපිළිවෙලට ටික ටික ටික ටික පුරුදු කරන යනකොට ඒ පැත්තටම යන කල්යාණ මිත්‍රෝ දැක්කොත්, ඒ පැත්තටම යන බණ ඇහුනොත්, Tamangeම අත්දැකීම Tamanට පිට ආධාර වෙච්ච වෙලාවක මේ අපි බලාපොරොත්තු වෙන චිත්තක්ෂණය එන්න පුළුවන්. ඉතින් ඒක අත්දැක්කට පස්සේ ඒක තව කෙනෙකුට කොහොමඩක්වත් sannivedanaya කරන්න බෑ. කාටවත් කියන්න බෑ මේක සමත භාවනාවකින් ලැබිච්ච ප්‍රයෝජනයක්ද විපස්සනා භාවනාවකින් ලැබිච්ච ප්‍රයෝජනයක්ද මේක මොන ඥානේද කොහොමද මේක කරන්නේ කියලා දාල සැකස්මක් විතරයි කරන්න පුළුවන්. එනමුත් පැහැදිලිවම කියන්න පුළුවන්. ඔක නැවත නැවත කරන්න කරන්න කරන්න ආනිසංස වැඩි වෙනවා. ඒ නිසා මේක හඳුල්ලා දුන්නාට පස්සේ ආශේවනය කරලා දුන්නාට පස්සේ ආශ්‍රිත දුන්නාට පස්සේ අර කියන්නේ භාවිත කරන්න. නැවත නැවත නැවත කරන්න. එතකොට අර සැක නැතුව තමන්ගේම ක්‍රමසාවිදි හරහා මෙතෙන්ට යනකොට manussකම කියලා කියන්නේ මෙන්න මේ තරම් උත්තරම දෙයක්. මේක කවදාකවත් විසංආත්මික කරන්න බෑ. මේක වෙන අභව්‍ය ස්ථානයක ඉඳලා කරන්න බෑ කියලා තමන් මෙතෙක් කල්ලේ ඒ තිබිච්ච manussකමේ ආනිසංශ බුද්ධ විඳින චිත්තක්ෂණේ හැමදාම නවමයි. නවමුයි. ඒක අහම්බයක්. ඒ කවදාකවත් කල්ලාතු කරන්න බෑ. ඒ නිසා යම් දවසක යම් චිත්තක්ෂණයක මේ අනිමිත්ත සමාධිය කියන්නේ මේක වෙන්න ඇති. ශුන්‍යතාවලෝකන කියන්නේ මේක වෙන්න ඇති. ශුන්‍යතා විහරණය මේක වෙන්න ඇති කියලා අවබෝධ කෙරුවොත් ඒ අවබෝධය කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් ඒකට කොඩි වින කරන්නත් බෑ. ඒ වගේම කාටවත් ඒක දෙන්නත් බෑ. මොකද මේ පුද්ගලයාගෙම ඒ යදෝ මනෝ සිදුවෙන එකක්. ඒක නිසා ඒ ලබන කෙනා ඒකෙදී බින්දින බුද්ධිය කවුරුත් ඇවිල්ලා ස්තුති කරන්න ඕන කමක් නැහැ. කවුරුත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන කමක් නැහැ. Tamanට ලැබෙන සාන්තියෙම බුද්ධි විඳින්න පුළුවන්. ඒක නිසා ඒ අවබෝධයත් එක්කම Tamanට හම්බ වෙන මේ බුද්ධියක් මම එක්ක ඉඳලා ගන්න එකක් නෙවෙයි. තව කෙනෙක් පරද්දලා මාන්නක්කාරකම ගන්න එකක් නෙවෙයි. කුට්ටියක් කඩාගෙන ගන්න එකක් නෙවෙයි. ඒක තණ්හාවෙන් තොර, මාන්නෙන් තොර, මම ආයෙනෙන් තොර ලැබෙන අත්දැකීමක්. මේ අත්දැකීම තමයි ශාසනයේ වයස කියලා කියන්නේ. මේ අවුරුදු 2500ක් මේ අත්දැකීම ඇවිල්ලා තියෙන පුද්ගලයන් පුද්දලයන්. අපි දැන් කරන්න හදන්නේ ඊටාම අමාරුවෙන් අවුරුදු 2600ක් අප කරා අරගෙන ආපු මේ පණිවිඩය ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් ප්‍රතිපදාවෙන් යෙදිලා කොහොම හරි මේක අපි අවබෝධ කරගන්න ඕනේ. කොහොම හරි අපි මේක සාක්ෂාත් කරගන්න ඕනේ. කොහොම හරි අත්දැකීමට ලං කරගන්න ඕනේ මේ මම ආයනේ හැංගීමෙන් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අපි ඉස්සරහා પરම්පරාවට මේක කොහොම හරි මේ පාස් කරන්න ඕනේ. දෙන්න ඕනේ. ඒ නිසා එකක් තමයි මේ දුෂ්කර කෘත්‍ය තමයි සාක්ෂාත් කරන එක. දෙක මේක නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව ඊගාව එක්කනට මේක දෙන්න නම් අපි කුමනාකාර වූ ආදර්ශවත් චරිතයක් ගත කරන්න ඕනේ. මොන විදිහේ ජීවිතයක් ගත කරන්න ඕනද කියලා මේ තමන්ගේ ජයග්‍රහණයත් වැදගත් තමයි. ඒක අව탁සේරු කරන්න එපා. නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ඒ පාරේ යන තව කෙනෙකුට ආදර්ශයක් වීම සඳහා මවැන්නෙකුගෙන් කොහොමද වෙන්න ඕනේ කියලා ජයපරදුම නෙවෙයි ලොකු සාංචින්න කාලේ කිව්වේ නම අපිට ලැබුණ ජය ලැබුණත් පරදුණක් ලැබුණත් වෙනම දෙයක් අපි මරුණාට පස්සේ අපි ගත කරපු ජීවිතේ දිහා බලලා මොකද්ද මිනිස්සු ගන්න ආදර්ශය පිළිබඳ ආදර්ශය කියලා හිතන්නේ. අපි මරනවා. ඒක පිළිබඳව කිසිසේත්ම හිතන්න බෑ මේ ශුන්්‍යතාව ලෝකනේ කෙරුවත් මරනවා නැත්නම් මරනවා. ඔත් මේ ඉන්නකන් නටපු දහං ගැට ටික ගහපු දහං ගැට ටික එක තමයි මිනිසුන් ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ ආදර්ශ ජීවිතේ ගත කරන්න උත්සාහ කළොත් එනත ඒකට අපි මේකේ උපමාන ගන්න උත්සාහ කළොත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේටින් සෑහෙන සීපයක් වෙලා තිනවා මේවා ලස්සන කටපාඩම් කරන ඇවිල්ලා අපිට මේ ඉදිරිපත් කරන්නේ මතකයි දවසක් ඔබ වහන්සේ මට කියනවා මේ ශුන්්‍යතා විහරණය බහුලකොට මම ජීවත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට ඒක ඇහුණා හරිද මම මේකට තේරුම් ගත්තා හරිද දරාගත්තා හරිද කියලා බුදුරජාන්සේ මේ කියපු දේ කලපිටි මැද මැද කලපිටි මැද මැද පෙන්නන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන ගැනීමටපත් වැඩිය මම හිතනවා අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අපි ගැන හිතලා කරපු එකක් වෙන්න ඇති. ඒ නිසා අපි කොහොම හරි ඒකට අනුව ජීවත් වෙලා අපි ඒ කියන විමුක්තිය චේතෝ විමුක්තිය ලබන අතර ඊගාවට ඉන්න પરම්පරාවටත් ඒක දෙන්න පුළුවන් තරම් මේ ආදර්ශ චරිත එහෙම නැත්නම් කියනවනම් සම්මා ආජීවය තමංගේ බඩ රසාව කොහොමද ජීවත් වෙන්නේ කියන එක හැදුවොත් ඒකට අපි කියනවා බාහිර සාසනය කියලා. මේ චේතෝ විමුක්තිය අනිමිත් චේතෝ විමුක්තිය කියනවා අභ්‍යන්තර සාසනය කියලා. මේ දෙකම සමබර කරගෙන යන්න මේ සීළු දිනාට මේ ධර්ම කොටාස මේ භාවනා වැඩමුළුව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් දේශනාවලියත් මේකෙන් නිමාව සටහන් කරනවා සීළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා